ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ ගහපති ධම්මා ඉත්තා කන්තාමන අපදුල්ලභා ලෝකස්මින් කතමේ චත්තාරෝ භෝගාමේ යොක්ඛඤ්ඤන්තු සහ ධම්මේ නාති අයං පඨමු ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්ධා සහ ධම්මේන යසෝ මේ අම්භුං ගච්ඡතු සහඤාතිදී සහ උපජ්ජායේහිති චිරං ජීවාමි දීගමද්ධායුං පාලේමිති ආයස්ස භේදා පරම්මරණ සුගතිං සංගම් ලෝකං උපපඤ්ඤාමිති අයං චතුත්ථෝ ධම්මෝ ඉක්ඛෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියනවා සත්තා දේව මනුෂ්‍යානං කියන ගුණපදයක්. දෙවියන් මනුෂ්‍යයන්සත් සමත්ත ලෝක සත්වයාට මෙලව පිටසෝ පිණිසත් පරලෝ සුගතිය පිණිසත් කෙලවර සාන්ත නිවන් සෝ පිණිසත් අනුශාසනා කරන බැවින් දෙවියන් මිනිසුන් මිනිසුන්ගේ සාත්‍රෝ නම් වෙනවා. මේ සාත්‍රෝ කුණිය මැනවින් දැක්වෙන තැනක් අනාථ පින්නිගේ සිටුවරයා මතා දේශනා කළ මෙහි සූත්‍ර දේශනය. බොහෝ සෙයින් නිර්වාණ ධාතුව පරම කොට ඇති බුදු සසුන මෙලව සැපවත් වීමේ උතුම් මාර්ගයේද පහදා දෙන දේශනාවක් වෙනවා. මේ මේ දේශනාවේ කොටසක් මේ සූත්‍ර දේශනයේ හැඳින්වෙනවා. සරුවක්ඥන් වහන්සේ වෙත දිනපතා එන අනාථ පින්නක සිටුවරයා කවදාකවත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ සරුවක්ඥන් වහන්සේගේ. සරුවක්ඥන් වහන්සේ දෙවි මිනිසුන්ද නිතර අනුශාසනා කරමින් වෙහෙසටපත් වෙනවා. සරුවක්ඥන් වහන්සේ ශාස්ත්‍රයේ සුකුමාල බුද්ධ සුකුමාල එනිසා මම නම් වෙහෙසවන්නේ නැහැ කියන හැඟීමෙන් එතුමා මන්දෝත්සාහි වෙනවා ප්‍රශ්න අහන්නේ. නමුත් සරුවඥන් වහන්සේ බොහෝසෙන් එතුමා අමතා විශේෂ දේශනා පවත්වනවා. එයින් දේශනාවක් මේ ඉදිරිපත් වෙනවා මේ දේශනාවට කියනවා පත්තකම්ම සූත්‍රය කියලා. පත්තකම්ම සූත්‍රය. මේ දේශනාවේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පත්තකම් වර්ගයේ මුලටම තියෙන දේශනාවක්. මේ දේශනාවේ සාරාංශය මෙහිමයි චත්තාරෝ මේ ගහපති ධම්මා ඉච්ඡා කාන්තා මනාපා දුල්ලබා ලෝකස්මින් සිතානෙනි මේ මනුස්ස ලෝකේ මිනිසයන්ට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ ප්‍රාර්ථනා හතරක් තියෙනවා මේ කවර හතරක්ද භෝගාමී උප්පජ්ජන්තු සහ ධම්මේනාති මට ධාර්මිකව ධන ධාන්‍ය වැඩි දියුණු වේවා කෙනෙක් පළමුවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණයයි. දෙවැන්න යසෝමි අබ්බුග්ගච්ඡතු සහඥාතිහි සා උපජ්ජායේහිති. මාගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ගුරු උතුමන් සහිත මගේ යසස වැඩි දියුණු වේවා කියන එක දෙවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණයයි. චිරං ජීවාමි දීගමද්දායුම් පාලේමේති නිරෝගී සුවයෙන් දීර්ඝ කාලයක් ජීවත් වෙනවා කියන එක තුන්වෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණයයි. කායස වේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජාමේති. ජීවිතයගේ අවසානයේදී මරණින් මත්තේ සුගති ලෝකයේ උපදින්වා කියන එක සතරවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණයයි. සරුවක්ඥන් වහන්සේ මේ කරුණ හතර දේශනා කළේ බෞද්ධයෙකු වශයෙන් හැම දිනාගේ සිතේ පවත්නා ප්‍රාර්ථනා හතරක් පහදා දෙමි. ධනෙ ලැබෙන්න ඕනේ, යසස කීර්තිය වැඩෙන්න ඕනේ, නිරෝගීව දීර්ඝාස විඳින්න ඕනේ, ආයු කෙලවර සුගතියකට යන්න ඕනේ. මේ කාරණා හතරම බෞද්ධයෙකුටත් අනි අබෞද්ධයෙකුටත් අවශ්‍යයි. නමුත් බෞද්ධ අවශ්‍යයෙන් සලකා ගන්න මේවා ධාර්මිකව මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමයි. ඒ සඳහා සරුවඥන් වහන්සේ මාර්ගය පහදා දෙනව ඉමේ සංඛෝ ගහපති චතුන්නං ධම්මානං ඉත්තානං කන්තානං මනාපානං දුල්ලභානං ලෝකස්මින් සත්තාරෝ ධම්මා පටිලාභාය සංවත්තಂತಿ මේ ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණා හතරම සාක්ෂාත් කර ගැනීමට හේතු ධර්ම හතරක් ඇත. මේ මොනවාද? සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. මෙන්න මේ ධර්මතා හතරයි. සද්ධා සම්ප්‍රත්‍ය, සීල සම්ප්‍රත්‍ය, ත්‍යාග සම්ප්‍රත්‍ය සහ ප්‍රඥා සම්ප්‍රත්‍ය. සද්ධා සම්ප්‍රත්‍ය නමින් හැඳින්වුවේ තුනුරුවන්ගේ ගුණස්කන්ධයේ හද තුලින් පිළිගැනීමයි. ඒ රත්නත්‍රි ගුණ පිළිගැනීමේ ප්‍රසාදයට කියන ශ්‍රද්ධාව කියලා. මල් පහන් බුද්ධ පූජා පැවැත්වීම පමණක් නෙමෙයි. හදපත් දෙන්න රත්නත්‍රයේ පිහිට නැත්නම් ගුණයේ තමන් පිළිගන්නවා. ඒ පිළිගන්නවා පමණක් නේ නිතර නිතර නිතර තමාගේ හද సంతානයේ සත්නත්‍රයේ ගුණ මෙනෙහි කරමින් කියවමින් වතුරමින් හිතේ ඒවා ධාරණය කරගන්නවා. ඉතිපිසෝ ගාථාවේ තියෙන ගුණපද නමේ ස්වාකාතෝ ගාථාවේ ගුණපද 6 සුපටිපන්නෝ ගාථාවේ ගුණපද 9 කියන මේ ගුණස්කන්ධ 24 නිතර හිතේ කියවනවා. සිය ගණන් දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් වාර හිතේ මේවා භාවිතා කරනවා. පාලි පාඨ වශයෙන් පමණක් නෙමෙයි සිංහල තේරුම් වශයෙන්වත් මේවා නිතර නිතර ආවර්ජන කරනවා. එසේ රත්නත්‍රයේ ගුණ සිහිපත් කිරීමෙන් හිතේ ශ්‍රද්ධාව ස්ථාවර කර ගැනීම ආකාර හයකින් වැඩි දියුණු වෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා නමින් වැඩෙනවා. සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධා නමින් වැඩෙනවා. සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා නමින් වැඩෙනවා. ඕකප්පන ලක්ෂණ සද්ධා නමින් වැඩෙනවා. ආගම සද්ධා නමින් වැඩෙනවා. අධිගම සද්ධාට උපකාර වෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා කින්නේ හද තුලින්ම රත්නත්‍රයේ ගුණේ පිහිටා සිටිනවා. සම්පසාදන ලක්ෂණ සද්දා කියන්නේ දුකක් පීඩාවක් දුකේ හිතේ දුකක් කනගාටුවක් බයක් ඇති ගැනීමක් රාගයක් දෝෂයක් මෝහයක් කෙලෙසයක් ඇති වුණා නම් වෙන දෙවියන්ගේ පිහිටක් පතන් නැතුව වෙන සාන්තුවරයන්ගේ පිහිටක් පතන් නැතුව තුනුරුවන්ගේම ගුණ සිහිපත් කරමින් හිත පහදවා ගන්නවා ඒකට සම්පසාදන ලක්ෂණ කියලා කියනවා සම්ප්‍රක්ඛන්දන ලක්ෂණ සද්දා කියන්නේ තමන් කරන යහපත් කටයුතු වලට යම් යම් බාධාවක් එනකොට අසුබට නොවි අප්‍රතිහත ධෛර්යය උපදවාගෙන ඒ යහපත් කුසල ක්‍රියාවන් යෙදෙනවා. ඒකට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා. ඕකප්පන සද්ධා කියන්නේ මනක හිතේව ඉන්නක් වගේ වැටෙන්නේ නැතුව දහම් යාගොඩේ හිතේව ඉන්නක් මෙන් වැටෙන්නේ නැතුව රාජද්්වාරයක නගරද්්වාරයක ඉන්ද්‍ර කීලයක් වාගේ හෙල්ලෙන්නේ නැති තරම් පිටුවාගත් සද්ධාවට කියනවා ඕකප්පන ලක්ෂණ සද්ධාව කියලා. ආගම සද්ධාව කියන්නේ භවයෙන් භවයට හිතේ වැඩෙන සද්ධාව. අධිගම සද්ධාව නම් ඉතින් මාර්ගඵල පිහිටීමෙන් ලැබෙන සද්ධාව. මේ ඔක්කොම වැඩෙනවා තුනුරුවන්ගේ ගුණ හිතේ නිතර නිතර භාවිතා කිරීමේදී. යම් කෙනෙක් කෙසේ සද්ධා සම්ප්‍රදාව දියුණු කරනවා නම් ඔහුගේ සිතේ කුසාසිත වැඩි දියුණු වීම නිසා ඔහුට උනන්නා වූ උල්පතකින් මින් ධන ධාන්‍ය භෝග සම්පත් වැඩි දියුණු වෙනවා යසෝ කීර්තිය පැතිරෙනවා නිරෝගී ජීවිතයක් ගත කළ හැකි වෙනවා ආයුෂ කෙලවර සුගතියකටම මේ හිමිකරුවෙක් වෙනවා දෙවෙනි කාණේ සීල සම්පදාව නම් තමන් නිත්‍ය වශයෙන් රක්නා සීලය සුපිරිසුදු ආරක්ෂා කර ගැනීම තමන් රක්නා සීලේ මුලින් අගින් කඩා නොගෙන අකණ්ඩව රැක ගන්නවා. මැනින් කඩා නොගෙන අච්චිද්දව රැක ගන්නවා. එවාගේ තේලියට තේලියට සිකපද කඩා ගන්න නැතුව අසබලව රැක ගන්නවා. තනින් තනින් තනින් සිකපද කඩා පිර ගන්න නැතුව අකල්මාසව රැක ගන්නවා. තෘෂ්ණාවට වහල් නොවී සීලය රකිනවා. එවාගේ භව සම්පත් නොපතා සීලය රකිනවා. බුද්ධාදී උත්තමයන් දුටුව සාදුකයා සතුටු වෙන්න පුළුවන් හැටද සීලය රකිනවා. සිව් වීර්යාවේ කොතනක හිටියත් තමන්ගේ හිතේ සනිසිල්ලක් වගේම පසු කැවිල්ලක් නොවේ සමාධියක් ඇති වෙන හැටිද සීලය රකිනවා. එසේ රක්නා සීලය නිතර මෙනෙහි කරනවා. තමන් සමාදන්ව රක්නා සීලය නිතර නිතර හිතේ කියවනවා. හිතේ භාවිතා කරනවා භාවනාවක් වශයෙන් අනුශසති කරනවා එසේ සිතේ සීලය පිරිසුදු වැඩෙන්න වැඩෙන්න තමත නොතම නොලැබුණු ධානියත් ලැබෙනවා ලැබුණු ධානිය ස්ථාවර වෙනවා යසෝ කීර්තිය වැඩි වෙනවා සීලවන්තයාගේ සීලවන්තයාට ආනිසංස පහක් විශේෂයෙන්ම ලැබෙනවා. ඊයින් එකක් තමයි ධනෙ වැඩි දියුණු වීම. එකක් තමයි යසෝකීයතිය වැඩි දියුණු වීම අනික තමයි බොහෝම විසරද කෙනෙක් බවට පත් වීම නිර්භය කෙනෙක් බවට පත් වීම අනික තමයි මරණාසන්න මොහොතේදී තමා සනසිල්ලේ සීනුවකින් අවසන් වීම කෙලවර සුගතියකට යාම ඒ ආනිසංස ඔක්කොම ලැබෙනවා සීලේ මැනවින් ආරක්ෂා කිරීමෙන් තුන්වෙනි කාණ්‍ය ත්‍යාග සම්ප්‍රදාය ත්‍යාගයෙන් යම් කිසි තමා සතු දෙයක් කරුණා පෙරට කොටගෙන හෝ සද්ධා පෙරට කොටගෙන හෝ පරිත්‍යාග කිරීමේ චේතනාට කියන අත්‍යාග ගුණය කියලා. ඒ ත්‍යාග ගුණය හරියට පිදුරු කැලලක් තරම් හරි දෙන්න පුරුදු වුණා නම් ඒ තැනත්තාට දවසින් දවස ත්‍යාග ගුණය වැඩි දියුණු වීමෙන් තමන්ගේ ලීමස්සුණක් දෙන්න තරමට ත්‍යාගයේ දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ත්‍යාගය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළේ විගතමල මච්ඡේරෙන චේතසාගාරං අජ්ජාවසති. හැමදාම උදේ නැගිටිනකොට හිතනවා කාට හරි යමක් දෙන්න ලැබේවා කියලා. ඒ තරමට හිතේ පුරුදු කරගන්නවා පරිත්‍යාගය. මුත්තචාගෝ යමක් පරිත්‍යාග කරනකොට හද තුලින්ම හිතින් අත්හැරලා දන් දෙනවා. පායතපානි නිතර හිත පිරිසුදු කරගෙන දානෙ දෙනවා. මට මේ ප්‍රිය කීර්තිය ප්‍රශංසාවක් ලැබේවා කියලා හිතන්නේ නැතුව වෙන ලාභ ලෝභයක් නොලැබෙම් ලැබෙන්නයි කියලා හිතන්නේ නැතුව පිරිසුදු හිතින් මේක පරිත්‍යාග කරනවා. යාච යෝගෝ කවුරු නමුත් ඇවිල්ලා ඉල්ලුවොත් නැති නොකිය දෙන්න පුරුදු වෙනවා. දාන සංඝොස්සංග රතෝ නිතරම පරිත්‍යාගයේ සිත් අලවා වාසය කරනවා. දාන සංවිභාග රතෝ තමන් උපේන දෙහි පළවෙනි පළවෙනි කොටසින් අනිවාර්යයෙන්ම පරිත්‍යාග කරනවා එවාගෙම තමන් පරිභෝග කරන දෙයක් ඉල්ලගෙන ආවත් ඒකත් දෙනවා ඒ ධර්මයට තමන්ගේ හිතේ පරිත්‍යාගය පුරුදු කරනකොට ඒ තැනැත්තාට පරිත්‍යාග කුසලයේ නිසාම ධනෙ ඉපයනවා වැඩි දියුණු වෙනවා. යසස කීර්තිය වැඩි දියුණු වෙනවා. දීර්ඝාස නිරෝගී සුව වැඩෙනවා. ආයු කෙලවර සුභතිගාමී වෙනවා. හතරෙනි කාරණේදී කියන්නේ පඤ්ඤා සම්පදා. පඤ්ඤා සම්පදා නමින් කියවුණා මෙතන වැදගත් ප්‍රඥාවක්. ඒ කියන්නේ ප්‍රඥාවේ ප්‍රභේද රාශියක් කියනවා. එයින් තුනක් කියනවා සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා. බණ ඇසීමෙන්, බණ පොත් කියවීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් ලැබෙන ආબોධය සුතමේ ඥානයයි. එසේ නැතුව තමාගේම නුවණින් වටහා ගන්නා දේ චින්තාමේ ඥානයයි. මෙතන භාවනාමේ ඥානයයි පඤ්ඤා සම්පදා කියා බුදුරජාන් වහන්සේ පහදා දුන්නේ. භාවනාමේ ඥානෙ නමින් මෙතන හැඳින්වෙව්වා අපේ සිත අඳුරු කරන උපක්ලේශ පහක් තියෙනවා. කාමච්ඡන්ද කියන ආශාවල්, ව්‍යාපාද කියන හිතේ නොරුස්සන ගති, හේනිමෙන්ද කියන හිත ඇලිමැලි ගති, බුද්ධච්ච කුක්කුච්ච කියන විසිරෙන ස්වභාව හා පසුතැවිල්ල. විචිකිච්ඡා කියන සැක, ශාංකා. මේවා එකක් හරි හිතේ පහළ වෙනකොට හිත අඳුරුයි. හිත ඥාන සම්පන්න වෙන්නේ නැහැ එතකොට. ඒ අඳුරු ගතිය ඇති කරන්නේ මේ නීවරණ පහළ නොවන හැටියට ප්‍රතිවිරුද්ධව තමන්ගේ මානසිකාර කුසලතා පුරුදු කරනවා. ඒ කියන්නේ හිතේ නොයෙක් නොයෙක් ආශාවල් හිතේ එනකොට අසුබ සංඥා වඩනවා. අසුබ සංඥාවෙන් ඒ ආශාවල් මැඩපවත් කරනවා. ඒකෙන් හිත ආලෝක වෙනවා. ඒ සම්බන්ධ නුවණ ප්‍රඥාවයි. හිතේ තදා ව්‍යාපාද ක්‍රෝධ උපනා එනකොට මෛත්‍රී වඩනවා. මෛත්‍රිය වැඩිමින් මේ උපක්্লেශ ඇති නොවන හැටි හිත පිරිසුදුව තබා ගැනීමේ නුවණ ප්‍රඥාවයි. ඊනේ මෙද්ද එනවාට වීර්යය වැඩෙන සංවේගවත් මෙනෙහි කරලා ආලෝක සංඥා මෙනෙහි කරලා හිත අවදි කර ගන්නවා. ඒ සම්බන්ධ නුවණ ප්‍රඥාවයි. විශේෂනසුළු සිට නොවිසරණු පිණිස ආනාපාන සති භාවනා වඩනවා. පසු නොතැවෙනු පිණිස තමන්ගේ සීලය පිරිසුදුව තබා ගන්නවා. ඒ සම්බන්ධ නුවණ ප්‍රඥාවයි. එවාගේ විචිකිච්ඡාව කියන සැක දුරවනු පිණිස බුදු ගුණ දාම් ගුණ සංඝ ගුණ නිතරීතේ භාවිතා කරනවා. එවාගේම හේතුඵල ධර්ම ගැන අනිත්‍ය දුක් අනාත්ම ධර්ම ගැන ප්‍රතිශාවපාද ගැන මේවා ගැන නිතර මෙනෙහි කරනවා. එයින් සැක සංකා දුර වෙනවා හිත ආලෝක වෙනවා ඒ සම්බන්ධ නුවණ ප්‍රඥාවයි. මෙන්න මේ කියන පංච නීවරණ මැඩ ප්‍රවැත්වෙන බණ භාවනා නිතර නිතර නිතර හිතේ කියවමින් හිත භාවිතා කරනකොට මේ ප්‍රඥා සම්පදාව නිසා හේතනත්තා සැබෑම සද්ධාවන්තයෙක් දෙවෙනවා සැබෑම සීලවන්තයෙක් දෙවෙනවා සැබෑම ත්‍යාගවන්තයෙක් දෙවෙනවා මේ හේතු කොටගෙන නොලැබුණු ධනෙ ලැබෙනවා ලැබුණු ධනෙ කාවර වෙනවා වැඩි දියුණු වෙනවා එවාගෙම යසෝ කීර්තිය පැතිරෙනවා නිරෝගීව බොහෝ කාලයක් දීර්ඝාස විඳිනවා ආයු කෙලවර සුගති පරායන වෙනවා. සරුවඥන් වහන්සේ මේ කියන්නේ ධනෙ ලැබෙන්න, යසස ලැබෙන්න, දීර්ඝාස ලැබෙන්න, සුගතිය ලැබෙන්න හේතු කරුණු හතර පාදා දීලා එවැන්නේක ලැබෙන ජයග්‍රහණ හතරක් තෝරලා දුන්නා. ඒ තැනත්තා ජයග්‍රාහී වෙනවා කරුණු හතරකින්. ඒ මොනවා කරුණු හතරේ අත්තාන සුඛේති පීනේති සම්මා සුඛම් පරිහරති මාතා පිතරෝ පුත්‍රකාර ඥාති මිත්තේ ඥාති මිත්තේ සුඛේති පීනේති සුඛං සුඛේනෝ අත්තානම් පරිහරති ඒ කියන්නේ තමන් බොහොම සැපින් වාසය කරනවා කලට වේලාට කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන පරිහරණය කරනවා තමන්ගේ දෙමව්පියන් සැපෙන් පෝෂණය කරනවා තමන්ගේ අමුදරුවන් සේවක සේවිකාවන් අසල්වැසියන් හිතමිතුරන් පවා සුවපත් භාවයට පමුණවා ගන්න. එනි අයට කළ යුතු සංග්‍රහ සම්මාන කලට වේලාවට සපයෙමින් යෑම දෙනා සැපෙන් තියා ගන්නවා. මේක පළවෙනි ජයග්‍රහණයයි. ඒ සඳහා වේදම් කරන ධනය නිෂ්ඵල වුණේ නැහැ. ඒවා කරන්නේ කුසාසිතින්. තමන් ආහාර පාන අනුභව කරන්නේ කෙලෙස් වැඩෙන්න නෙමෙයි. මගේ දෙමව්පියන් සලකන්නේ, මගේ ඥාතීන් සලකන්නේ, රත්නත්‍රයේ උපස්ථාන කරන්න, මගේ සීල් රකින්න බණ භාවනා වඩන්න, සසන කෙටි කරගන්න, මේ ශරීරය පවත්වා ගන්න මම ආහාර ගන්නවා. අනිකුත් දේවල් පරිහරණය කරනවා. ඒවා සම්බන්ධ ඇලෙන්නේ, බැඳෙන්නේ නැතුව නුවණින් හැසිරෙනවා. එවාගෙම දෙමෝපියන්ද සලකනකොට අර කෘතවේදී ගුණය සිහි කරනවා. දෙමෝපියෝ මගේ දෙවියෝ, මගේ ගුරුවරු, මගේම කල්යාණ මිත්‍රයෝ, මගේ පූජනීය වස්තුව. එනිසා මගේ දෙමෝපියන්ගෙන් මට ලැබුණු උපකාර අනුග්‍රහයට ප්‍රතිඋපකාර වශයෙන් මම මේ විදිහට සලකන්නේ කියලා කලගුණ සලකීමේ සීරසයෙන් මේ මෝපියන් උපස්ථාන කරනවා. අමුදරුවන් සේවක සේවිකාවන් සලකන්නේ ඒ වාගේ මෛත්‍රියෙන් කරුණාවෙන්. එනිසා ඒ හැම එකක්ම කුසල් සිත් බාට පැමිණෙනවා. එයින් තමා ඒ තමන්ගේ ධනය නිදාංගත ධනය බාට පමුණවා ගත්තා. ඒවා නිෂ්ඵල වුණේ නෑ වේදංක ලපතේ ගියේ නෑ. හිඟන්නේ කොට නමුද්දාව යමක් පරිත්‍යාග කරන වෙලාවෙ හිතන්නේ මේ තැනත්තා සසරදී මගේ මව්පිය කෙනෙක් වෙන්නත් පුළුවන් මම සසරදී හිඟමනේ ජීවත් වෙච්ච වාර අනන්තයි මම මේ තැනත්තාට මේ මගේ පරිත්‍යාගය කළා මේ තැනත්තාගේ තේ කුසාසිත පහළ වේවා මොකට සුගති සපතක් වේවා අපට වාගේ ගුණ නෝන දිනු කරගන්න ලැබිලා සසරින් මිදී අමා මහ නිවනටපත් වෙන්න වාසනාව වේවා කියලා අදපත්යෙන් කරුණාවෙන් යමක් දෙනවා ඒ සියල්ලම තමන්ගේ පාරමිතා කුසල් බාටපත් වෙනවා. ඒ වගේම ජේනිජාග්‍රහණය තමයි රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් යම් යම් ආපදාවන්ට මුහුණ පාන්න සිදු වෙනවා. ඒ වාගේදී කම්පා නොවි ඊට සුදුසු පරිද්දෙන් නුවණ හසුරුවලා ධනෙ වැය කරන එවෙන් ජය ගන්නවා. ඒකෙදි තමාගේ ධනෙ නිදාංගත ධනයක් බාට පමුණවා ගන්නවා. තුන්වෙනි කාණේ තමයි යුතුයකම් පහක් ඉෂ්ට කරනවා. හේතු සම්ප්‍රා වශයෙන් ඥාති බලී, අතිත බලී, කුම්භපේත බලී, රාජ බලී, දේවතා බලී කියලා යුතුයකම් පහක් ඉෂ්ට කරනවා. ඥාති බලී කියන්නේ නෑ යන්න සැලකෙනවා. නෑ යන්න අවශ්‍ය කෑම, බීම, ඇඳුම්, පෙළඳුම්, මිල මුදල් අවශ්‍ය අවශ්‍ය දෙයකින් සංග්‍රහ කරනවා. ඒ වගේම අතිති බලී තමන් වෙතෙන ආගන්තුකයන් නිසිසේ සංග්‍රහ කරනවා. සුභ ප්‍රේත බලයේ මේ පල්ලෝගේ තමන්ගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් නෑදෑයිත මිතුරු ආදී හැම දෙනාටම පින් සමුනොමින් ඒ ඇත්තන් උදෙසා ප්‍රාප්තදාන පින්කම් කරමින් සැලකනවා. හාදමණී කියන රජදරුවන්ට ගෙවිය යුතු ආදායම් වද ගෙවීම සහ ඒ රජදරුවන්ගේ පාලන නීති නීති කඩ නොකර ඒවා අනුගමනය කරමින් රජදරුවන්ට අනුග්‍රහ කරනවා. ඒ වගේම දේවතා බලය කියන්නේ Tamanට ආරක්ෂක දේවතාවෝ ඉන්න අපමණ. ඒ දෙවියන් උදෙසා පින් පමනෝනා දාන ආදී කුසල් සිද්ධ කරලා. මෙන්න මේ කාරණා පහ සඳහා ධනෙ වැය කරනවා අර වගේම කුසල් සිතින් වැය කරන්න. කුසල් සිතින් මේ ධනෙ වැය කිරීම පුණ්‍ය නිධානයක් බාටපත් වෙනවා. ඉන්න ජයග්‍රහණය කරනවා. හතරෙනි කාරණේ තමයි යේතේ සමන බ්‍රාහ්මන කන්තිසෝ රජ්ජේ නිමිත්තා මදප්පමාද ප්‍රතිවිරදා ඒකමත්තානං ධමෙන්ති ඒකමත්තානං සමෙන්ති ඒකමත්තානං පරිනිබ්බම්පෙන්ති තේ සුද්ධග්ගකං දක්ඛිනම් ප්‍රතිත්තපේති ඒ කියන්නේ ශාන්තිය කියන ඉවසීමේ ගුණයක් සෝනත්තිකනේ ශ්‍රේෂ්ඨ සීලවන්ත ගුණයක් හිතා සිටින්නා වූද මද ප්‍රමාද කියන මේ පාප ධර්මයන්ගෙන් තොර වූද තම තමාම තම තමාගේ ජීවිතයේ කෙලෙස් සමනය කරමින් සංසිඳුවාගෙන ආත්ම දමනය කරගන්නා වූද යන්තා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. බාහිර වශයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වගේ ශාසනීය වශයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ විදිහේ පුණ්‍ය ක්ෂේත්‍රයන් වෙත තමන්ගේ ධනෙ වැය කරමින් චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාගී වශයෙන් කළ යුතු සම්පින්කම් කරනවා. ඒ වාට කියන උද්දග්ගික දානේ කියලා. උද්දග්ගික දානය කියන්නේ ඉහළ බලා යන ආනිසංස ගැන දෙන දානයයි. අර ඥාතින සැලකුවාට වඩා ආගන්තුකයන් සැලකුවාට වඩා එවාගේ මියපල්ලෝගේ ඥාතින සැලකුවාට වඩා දෙවියන්ට රජන්තු සැලකුවාට වඩා උසස් ආනිසංසයක් ගෙන දෙන බැවින් ඒකට කියන උද්දග්ගික දක්ෂිනාව කියලා. විශේෂයෙන් දුගී මංගිය අසරණ ආදීන්ට දෙන දාණයට කියන දාණයකට දක්ෂිනා කියන්නේ නැහැ. දක්ෂිනා කියන්නේ සිල්වතුන්ද ගුණවතුන්ද උතුමන්ට දෙන පරිත්‍යාගයයි. ඒක දක්ෂිනා ගෞරව සම්ප්‍රයුක්තව පරිත්‍යාග කරන බැවින් ඒකට දාන දක්ෂිනා කියනවා. මේ දාන දක්ෂිනාව අනන්ත ජාතිවල චක්‍රවර්ති සම්පත් ගෙන දෙනවා, චක්‍ර දිවි රාජ සම්පත් ගෙන දෙනවා, ප්‍රදේශ රාජ්‍ය සම්පත් ගෙන දෙනවා, ධන දාන්නේ අසීතුරු සම්පත් ගෙන දෙනවා, බ්‍රහ්ම ලෝක සම්පත් ලබන්නත් හේතු වෙනවා, එයින් නොනැති ශ්‍රාවක බෝධිය ගෙන දෙනවා, ප්‍රත්‍යේක බෝධිය ගෙන දෙනවා, සම්මා සම්බෝධියක් ගෙන දෙනවා. ඒක නිසා මේ කියන උද්දග්ගික දානේ ඉරළම තියෙන සම්පත්‍ය වෙන ලෝතුරා බුද්ධත්වයට දක්වා උපකාර වන බැවින් ඒක මහාම පුණ්‍ය නිදානයක් වෙනවා. මෙන්න මේ කාරණා සඳහා ධනෙ වැය කිරීම නිෂ්ඵල ධනෙ වැය කිරීමක් නොවේ නිදාංගත කර ගැනීමක් වෙනවා. ඒ සියල්ලම තමා පැටුව සෙවණැල්ලක්සේ භවයෙන් භවයට පිහිට වෙමින් උපකාර වෙමින් මේ පුණ්‍ය සම්භාරයේ තමා වෙත පැමිණෙනවා. ඒ නිසා සරුවක්යන් වහන්සේ මේ අනාථ පින්නගේ සිටුවරේ අමතා මේ දේශනේ පැවැත්වුවා. සැබවින්ම ඒ අනාථ පින්නගේ සිටුවරයා සද්ධාවන්තේ, සීලවන්තේ, ත්‍යාගවන්තේ, ප්‍රඥාවන්තේ. එතුමා පළමුවෙන් බුදුබණ ඇසූ දවසේම සෝවාන් වෙලා හිටියේ. එතුමා පුදුමාකාර විදියට බුදු සසුනට පිහිට වූ අග්‍රදායකත්වයේ දිනා ගත්තා. අන්තිමේදී එතුමා ජීවිතාන්තය දක්වා මේ වගේ දාන සීල භාවනාදී කුසල අපමණ පුරාගෙන අන්තිම මොහොතේදී තුතුම් වනපදයක් අහලා නිදා පිබිදියක් මෙන් තුසිත නිවි ලෝක උත්පත්තිය ලැබුවා එදාම රාත්‍රිය වෙලා සරුවක්යන් වහන්සේගේ ශිරීපතුල් වැඳලා තමාගේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ දෙව්ලොවට ගියා. අද දෙව්ලොවේ ඉඳලා දෙව්ලොවෙන් දෙව්ලොවට ආශිවින්දනය කළ බඹලොවටත් යනවා. මමල ප්‍රථම ඥාන තලයේ, ද්විතිය ඥාන තලයේ, තෘතිය ඥාන තලයට ගිහිල්ලා සුභ කෙන්නක කියන බඹතලෙන් අනාගාමී වෙලා සුද්ධාවාස පළවෙනි බඹතලය කියනවා. සුද්ධාවාසයකින් එකට ඉහළට ගිහිල්ලා අකනිතා බමතලයට ගිහින් ඒ ආශය කෙලවරදී අරිහත්ත්වයටපත් වෙනවා කියන එක සරුවක්ඥන් වහන්සේ අනාගත වාක්‍ය දේශනා කළා කියලා. ඉතින් මේ අනුව සලක බැලීමේදී එතුමා අරමුණු කරගෙනයි ලෝවැසි ජනතාවට හිත සූපිනිසේ සරුවක්ඥන් වහන්සේ මේ දේශනාව පැවැත්වුවේ. ඒ දේශනානුසාරයෙන් සලකා බැලීමේදී මේ සිදු කරන පින්කම්ද ඊට සියලු ආකාරයෙන්ම අනුයාත පින්කම් වාටපත් වෙලා තියෙනවා කියන එක සලකා ගන්නට ඕනේ. පින්වත් උපාලිශනදත් ප්‍රේමදාස මැතිතුමාණන් ප්‍රධාන පවුලේ සියලු දෙනාම තමන්ගේ මේ ආයතනවල නියෝජිත පිරිසත් එකතු වෙලා වර්ෂයක් පාසා මේ පින්කම් වල යෙදෙන්නේ අර තමන්ගේ දෙමව්පියන්ගේ ආభాසය ලබා ගත්තා වගේම දෙමව්පියන්වත් පින්පමන වමින් මේ පවත්වාගෙන යන දෙලව ජීවනයේ කටයුතු හා නිවන් මඟ කටයුතු සපුරා ගැනීමට ආශිර්වාද ලබා ගැනීම සාරාණීය පින්කමක් මේ ගොඩනැගිල්ල නැත්නම් මේ ආයතනයේ ආරම්භ කළ දවසේ පටන්ම වර්ෂයක් පාසා මේ පින්කම් නොකඩවා පැවැත්වීමේ චේතනාවෙන් ඒවා කඩ කරන කොට මේ අඩුපාඩුවක් හිතට දැනෙනවා අර ආහාර නොගෙන හිටියා වාගේ විශේෂයෙන් මේ ගොඩනැගිල්ලෙන් අහසේ බඹතලිය දක්වා දෙව් විමම් බඹතු යම් පිටා තිබෙනවා එනිලා දෙවි දේවතාවෝ ප්‍රසාදයටපත් වෙනවා අපේ දෙව්ලොවට එන තවත් පුණ්‍යවන්තව අපට මේ විදිහේ මේ පින් අනුමෝදන් කරන පින්කම් කරන අනේද කියලා ඒ ඇත්තෝ ප්‍රසාදයටපත් වෙලා ආරක්ෂා සංවිධාන සැලසෙනවා. එනිසා දෙවියන් සෑත ලෝකයාට හිතසුව පිණිස පවත්නා වූ සාරාණී පින්කමක් මේ වර්ෂයේත් මෙසේ මුදුන් පමුණවා ගත්තා කියා සතුටු වන්නට පුළුවන්. එසේ සතුටු වෙන අතර මේ දේශනේ පැවැත් වූ සරුවක්ඥන් වහන්සේ මේ අවුරුදු 2500 දහස් 548 ගොත් මාස 10 ගොත් දින 11කට ඉස්සර පිළිනොම් පාවදාලා. ඒ සාරුවක්ඥන් වහන්සේ වැඩි සිටි විහාරස්ථාන රාජධානිවන් පොකුණු මාලිගාද සියල්ලක් නැස්තාවශේෂ වුණා. ඒ අනාථ පින්නගේ සිටුවරයා ආදී මහා පුණ්‍යවන්තයෝද සුගති පරායන වුණා. එවාගෙම ඒ කාලයේ තිබිච්ච ඒ සම්ප්‍රත් අද සියල්ල නැස්තාවශේෂ වෙලා ගියා වගේ අද කාලයේ තියෙන සම්ප්‍රත් හා මතු ලැබෙන සම්ප්‍රත් සියල්ලත් එසේම අපන්නත්තික බාට යාම ධර්මතාවයි. මේ ස්වභාව ධර්මයේද කියනවා දුක්ඛාරි සත්‍ය කියලා. ඒවා නැවත නැවත පාල කරගත හැකිවන්නේ තෘෂ්ණා පෙරට කොට ඇති උපක්ලේශයන් නිසා ඒවාට කියනවා දුක්ඛ සමුදයාරි සත්‍ය කියලා. මේ දෙකම නැති සාන්ත නිවනට කියනවා නිරෝධාරි සත්‍ය කියලා. නිවන ආબોධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා මාර්ගාද සත්‍ය කියලා. අපේ සරුවඥන් වහන්සේ විශ්ව අසංක කල්පලක්ෂයක් බෝධි සම්භාර පුරලයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සූවිසි අසංකයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනාට ආර්ය සත්‍ය අවබෝධ කරවා වදාළේ අපත් මේ සිදු කරන සෑම කුසලයක්ම අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ බාටපත් වෙලා කවදා නමුත් මේ භවතරණය කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රධාන වශයෙන් අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. ඊළඟට අපි මේ දවසේ සිදු කළා වූ පින්කම ආවර්ජනා කරන අතරේ මේ වෙනුවෙන් සංඝ රත්නයට ආරාධනා කොට වැඩම කරවා ගැනීමෙන් දෙපා දොව අසුන් පනවා වඩා හිඳුවා සියාකින් දානේ බෙදා හදා පිළිගන්වා වැළඳවීමෙන් වතාවක් කිරීමෙන් පිරිකර භාණ්ඩද පූජා කර ගැනීමෙන් සීලයක පිළිපා බණපදයකටද සවන් දීමෙන් යඳුන් පිදුම් කිරීමෙන් සිතින් කයින් වචනින් සිදු කර ගන්නා ලද මෙම දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන්ම අදාපි මේ සැනසීමෙන් නිවන් මඟ යන බුදු ශාසන නොන නොනැසී නොපිරිහි අඳුරු නොවි අතුරුදහන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාදීප දරණී තලයෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියා පළමුවෙන් ශාසනාභිරුගේ ප්‍රාර්ථනා කරමු. එසේම ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කර ගනිමින් ධ්‍යාන විඥා විපස්සනා ඥාන දියුණු කර ගනිමින් සදාම් ආලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අපරස් කර ගන්න සෑම කුසලයක් ආශිර්වාදයක් දෙයක් වේවා කියා මෛත්‍රී කරමු. නමින් අභාව ප්‍රාප්ත වූ බොහෝ ඥාති මිත්‍රයන් සිහිපත් කළ යුතුව තියෙනවා විශේෂයෙන් ප්‍රේමදාස ජෝල සමාගමේ සේවය කර පරිලෝසපත් වුණා වූ සියලුම කාර්ය මණ්ඩලයට මේ කුණිලාභයත් වේවා. රාගේම අභේෂේකර පියාණන්ගේ අද දවසට හරියටම ජන්මදිනය සිහි කරනවා නම් අවුරුදු 106ක් ඉරෙනවා එතුමාණන්ටත් මේ මව්පිය දෙපළටමත් මේ පුණ්‍ය ලාභයත් වේවා එවාගේම ජේජී ප්‍රේමදාස පීතුමාණන් වා එස්.එම්. හේමා ප්‍රේමදාස මාතාවත් එවාගේම චිත්‍රා කොස්වත්ත මහත්මනී ජයන්ත කොස්වත්ත මහත්මිය අමිතා සෙනරත් මහත්මිය ආදී මේ සහෝදර සහෝදරී මව්පිය දෙපළ ඇතුළු සහෝදර සහෝදරී පිරිසට විශේෂයෙන් හෙටට ජන්මදිනයේ යෙදෙන අභාවප්‍රාප්තෝ රත්නසිරි ලියනගොඩ මහත්මානන්දත් මේ පුණ්‍යලාභයක් වේවා. තවත් ඒ වගේ සිහිපත් නොකලා වූද තම තමා නමින් අභාවප්‍රාප්තයම් තාක් මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන් වෙද්ද මේ සෑම දිනාගේ ඒ සල්ලෝගේ ඥාති වර්ගයාට මේ පුණ්‍යලාභයක් වේවා. මෙපින් මෙලෙන්ගේ මෞඛ්‍ය උතුම්ම් ප්‍රදාන කොට ඇති ඉන් අනුමෝදන් වන ඥාති බන්දු පිරිස භවයක් පාසා සුගති සම්ප්‍රත් වින්දනයේ කොට තම තමා සතෝ බෝධි ඥාන ඥාන වලින් අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව ලබත්වා ක්‍යා කරුණාවෙන් කිං අනුමෝදන් කරමු. එතේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක විෂ්ණු දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙකින් අනුමෝදන්ව දිව්‍යමී ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුදු සසුනට ශ්‍රී ලංකා දීපේත බෞද්ධ ජනතාවට එම ප්‍රේමදාස ජුවල සමාගමේ සීල ආයතන වලට හා සේවක මණ්ඩලයටත් මේ සහභාගී මේ පින්වත් සෑම දෙනාටත් දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි ඥාන වලින් සාන්ත අමා මහ නිවන් සුවත් වේවා ආඛ්‍යා මෛත්‍රියෙන් කින් අනුමෝදන් කරමු හිතවත් මදාත් අහිතවත් සෑම සත්‍යයන්වත් මේ කුණ මගුණවර වැසියන්වත් අවත ගම් නගර ලංකාව දමදිවතල මේ සක්වල සීලු සක්වල දස දේශා වාසී සමත් ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීලු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණියට කරෙත්වා නිවන් මඟ ගමන් කරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආචා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් මඳහත් අහිතවත් සෑම සත්‍යයන්සේම දෙවියන් සහිත සමස්ත ලෝකයාට පින්කෙත් නැමනීමෙන් සිදු කර ගන්නාද කුසලානිසංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන්ද දිව්‍ය මණ්ඩලයේ රැකවරණින්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද පින්වත් උකාල් සෙන් රත්නේම දාසමතුමාණන්ටත් එම සුජාතා සෙන් රත් මාත්මණීටත් වාගේම ධනාලේ ධනික නිහිලේ දලුත් දරු තුම්පලටත් මේ සහභාගී වෙන්නේ පින්වත් ආරණ්‍ය මහත්මයලායම චන්ද්‍රා රත්න මහත්මනී ග්‍රේස් කුණ රත්න මහත්මනී ආදී කොට ඇත්තා වූ සහභාගුණ සීලෝ මහතුරුන්වත් වගේ නෝනා මහතුරුන්වත් මව්වරුන්වත් දූ දරුවන්ට සේවක සේවිකාදීන්ට ප්‍රේමදාස ජෝල සමාගමට සම්බන්ධ සීලෝ ආයතනවල නියෝජිත පිරිසටත් සාදු කියා සිත් පාදවාගා සෑම දිනාටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අබල උපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුතු අඳුරුසේ විහෙත විද්වංශනේ වී සරු ආරක්ෂාව සැලසේවා තමන තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සෝවිසි මහා ගුණේ අසීමිත පිට නිරතුරුව සැලසේවා කුසල් අරමුණින් සමාධී සිතින් මෙත් සිතින් බුදුගුණ දෙලෙන් සමදා සුවසේ නිින්ද යාම සුවසේ අවදි වේවා නපුරු සීන නොපෙනේවා දෙවියන්ගේ මිනිසයන්ගේ බ්‍රහ්මයන්ගේ අමනුෂ්‍යයන්ගේද චිත්ත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව සැලසේවා කජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියාවුදෙන් මිනිසයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් යසිමඳුරුවන්ගෙන් අවවැස සුලං විසකුරු සර්පාදීන්ගෙන් වාස පිටසම තුන්දසෙන් රාග ද්වේෂ මෝහ දුපක් ක්ලේශයන්ගෙන්වත් උපපීල කුපච්ඡේද කුපක් ඝාතකාදී කර්ම විපාක හේතුවකින්වත් දියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් හෝමෝන්ජමනයක් ආපදාවක් හිංසාවක් වේලාවක් වේසනයක් විපචා සීනිකින්වත් නොම වේවා කාය චිත්ත වේදාදියක් නොම වේ කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානේ යසීසුරෙන් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක්මින් දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුමි නිරුවණකින් කල කල්ප වෘක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද හිරේතරේ සසරේක වේ සමෘද්ධිමත් වේවා හිංසා සත්වර්ෂාධික කාලයක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව ජූනුව පරලව සුගතියේ සාන්ත නිවන පිණිස දාන සීල භාවනා ආදී කුසල් පාරමී පුරමින් දෙලොව යහපත සඳහා කටයුතු කර ගැනීමට රත්නත්‍රානුභාවයේම දීර්ඝාස ලැබේවා සසර වසන අතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද හිත මිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සකුරා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවිසනසේ පැමිණවදාලා වූ අජරාමර ශාන්ත ප්‍රණීත වූ ශාන්ත සදාකාලික වූ අග්‍ර වූ වූ අමාමා නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සෑම කුසලයක් හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඥාතීන් දෙවියන් සීළු සත්‍යයන් පින්පෙත් පමනවා ප්‍රාර්ථනා මුදුන්පත් කර ගනිමු විදං හෝ ඥාතීනං හෝතු